ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ නමය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කොළඹ ගම්පහ දිදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර රාජකීය පඬිතුක මහාචාර්ය අතිපූජ්‍ය පිටිගල විජිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සංයුත්නිකායි බ්‍රහ්ම සංයුත්තේ අරුණවතී සූත්‍ර දේශනාව ඇතුළින් අද ධර්මානුශාසනාව. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ආරභත නික්කමතේ යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනු සේනං නලාගාරං කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත් සතෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සංතං කරිස්සති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා බිලාසී සදහවත් නනවත් මව්පිය වරුනි තරුණ මහත් මහත්තුන් දරුවනි සිරිත් පරිදි අද දිනත් මේ මොහොතේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතයට බුදුදහම තුළින් ආලෝකයක් උදා කර ගැනීම පිණිසයි සැදී පැහැදි සිටින ලබන්නේ. විවිධ මාත්‍රකා ඔස්සේ බණ ඇසීම නිසා ඔබේ ධර්මඥාන දියුණු පමුණවා ගන්නට පුළුවනි. ඒ අනුව අද දවසේත් මට ලැබී තිබෙන මාතෘකාව නම් කිම සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ සඳහන් වන අරුණවතී සූත්‍ර දේශනාව ඔස්සේ අද ධම් දෙසුණු ලබන පින්වත්නි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම වැඩ සිටිනකොට භික්ෂුන් වහන්සේ අමතමින් අතීත කතාවක් පදනම් කොටගෙනයි මේ දේශනය පවත්වන්න පිදුනේ. උන්වහන්සේ දේශනය ආරම්භ කරන්න පිදුනේ මහණෙනි සිකීනම් බුදුරජාණන් වහන්සේ දවස අරුණවත් නම් රජ කෙනෙක් වාසය කරන් පිදුනාය. ඒ අරුණවතී කියන රාජධානිය තුලයි අරුණවත් නම් රජතුමා රජ කරන් තිබුණේ. එකී රාජධානියේ ආශ්‍රය නිස්සරව කොටගෙන සිකීනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසය කරන් තිබුණා විහාරස්ථානික උන්වහන්සේ මෙසේ භික්ෂගණ පිරිවරාගෙන වැඩ සිටින අවස්ථාවේ උන්වහන්සේට සිටියා ප්‍රධාන අග්‍රස්ථායී භික්ෂුන් වහන්සේලා දෙනමක් ඒ තමයි අභිභූණං භික්ෂුන් වහන්සේ සහ සම්භව කියන භික්ෂුන් වහන්සේ මේ ශ්‍රාවක දෙදෙනා වහන්සේ ඒ දෙදෙනා වහන්සේ අතුරෙන් අභිභූණං භික්ෂුන් වහන්සේ අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන් තිබුණේ දහවල් දානට කලින් අපි බමලොවට වැඩමකොට ආපසු පැමිණෙමු කියන යෝජනාව. දහවල් දාන්නට ඔබෙන් බඹලොවට වැඩම කරලා ආපසු වැඩම කිරීමටයි බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට ඇරයුම් කරන් තිබුණේ. ඒ ආරාධනය පිළිගත් අභිභූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමගින්ම එක්තරා බඹලුවක් කරා වැඩම කරන් තිදුණා. සූත්‍රයේ දක්වන අන්දමින් බලතොත් සේයතාපිනාම බලවා පුරුෂෝ සම්මිංජිතං වා බාහං පසාරේය. පසාරිතං වා බාහං සම්මිංජේය. ඒවමේව අරුණවතියා රාජධානියා අන්තරහිතා තස්මින් බ්‍රහ්ම ලෝකේ පාතු රහේසුං කොයි වගේද කිවතොත් බඹලොවට වැඩම කිරීම සිදු වුණේ ජව සම්පන්න බල සම්පන්න මිනිසෙක් තමන්ගේ අත නවාගෙන සිටලා දික් කරනවා වගේ දික් කරපු අතක් නැවතත් හකුලවන වගේ එවන් වූ සුළු මොහොතක් තුලයි කාලයක් තුලයි බඹලොවට වැඩම කිරීම සිදුවන් තිදුනේ මනුලොව සිට ඉතාමත් සුළු කාලයක් තුල මෙසේ බඹලුවට වැඩම කළාට පස්සේ අභිභෝ භික්ෂුන් වහන්සේ අමතමින් සිඛී බුදුරජාණන් වහන්සේ වදාළකිම බ්‍රහ්මයා ඇතුළු මේ බඹ පිරිසටත් ඔහුගේ අන්තේවාසික අතවැසි සියලු දෙනා වෙනුවෙන් දැහැමි කතාවක් දේශනා කරන හැටියට බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටින් තිදුණා. අභිභූ භික්ෂුන් වහන්සේ ඒ අන්දමින් දේශනාව ආරම්භ කරන් තිදුණා. උන්වහන්සේ මෙසේ දේශනා කරනකොට බ්‍රහ්මයා ඇතුළකටගත් පිරිසට කුකුසක් සිත්ති ඇතිවන් තිදුනේ. තව පැත්තකින් අභිභූ භික්ෂුන් වහන්සේ පිළිබඳ ඒ සෑමදෙනා තුළ කලකිරීමක් ඇතිවන්ට ඉදුණි ඇයි? කතංහි නාම සත්තරි සම්මුඛී භූතේ. ශාවකෝ ධම්මං දේසෙස්සතිති. කොහොමද මේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරිපිටම ඉඳගෙන උන්වහන්සේ අභිමුඛයේම සිටගෙන ශ්‍රාවකයෙක් වශයෙන් මේ භික්ෂුන් වහන්සේ කොහොමද ධම් දසන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ මෙතන වැඩ සිටිනවා. උන්වහන්සේ දේශනාව සිදු නොකොට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වහන්සේ නමක් වශයෙන් මේ අභිභී භික්ෂුන් වහන්සේ ධර්ම දේශනා කරාන්. එසේ වීම නොහොබී කියන සිතයි බ්‍රහ්මයා ඇතුළු සිත් සමදනා සිත් යතුවන් පිදුනේ. එකාතකයෙන් බලනකොට සාමාන්‍ය ස්වභාවයේ ස්වરૂපේ නම් කිම? තම ගුරුවරයෙක් ඉදිරිපිට තම ශිෂ්‍යයෙක් කිසියම් වූ ප්‍රකාශයක් ක්‍රාන්තියන්නේ නැහැ. කරනව නම් කරන්නේ ඒ ගුරුතුමා හෝ ගුරුතුමිය. ඒ නිසා වීතුව පවතිනවා. බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටිනවා. උන්වහන්සේ ඉදිරිපිටම උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් මේ අන්දමින් දේශනා කරනවා. එකිනෙකනා කසුකුසු ගහනකොට බුදුරජාණන් වහන්සේටත් ඒ තේරුම් වන්ට ඉදුණා. පින්වත්නි එවිට උන්වහන්සේ අභිභූ භික්ෂුන් වහන්සේ අමතමින් මෙසේ වදාරන් තිදුනි. තේන හේත්වං බ්‍රාහ්මණ බීයෝසෝ මත්තාය බ්‍රහ්මානංච බ්‍රහ්ම පරිසංච බ්‍රහ්ම පාරිසජ්ජේච සංවේජේති සංවේජේහීති පින්වත්නි බුදුහාම දේශනා කරන එසේනම් භික්ෂුව මහණ මේ බ්‍රහ්මයා ඇතුළු පිරිසගේ සිත්ති ඇති වී තිබෙන සංවේගය අරභ්‍ය ඒ පහ කිරීම වශයෙන් ඔබ වහන්සේ කටයුතු කරන්ට ඕන ඒ සඳහා පියවර ගන්නට ඕන අභිභෝ භික්ෂුන් වහන්සේට ප්‍රාතිහාර පෑමට අවස්ථාව ලැබුණේ ඒ නිසායි. බුදුරජාණන් වහන්සේගේ අවසරයේ පරිද්දෙන් බ්‍රහ්මයා ඇතුළු පිරිසගේ සිත්යේ පවතින කුකුස නැති කිරීම වශයෙන් ඒ සංවේදී සිත දුරු කිරීම වශයෙන් උන්වහන්සේ නොඑක් අන්දමින් ප්‍රාතිහාර පාන් තිදුණා. ධර්ම දේශනා පවත්වමින් තමයි ප්‍රාතිහාර පාන්නේ. දිස්සමානේන පිකායේන ධම්මං දේශේසි සෑමදනාට පෙනෙන අන්දමින් උන්වහන්සේ ධම් දේශනා අදිස්සමානේන පිකායේන ධම්මං දේශේසි ශාරීරිය දකින්ට නැ නමුත් ධර්ම දේශනාව ඇසෙනවා ධර්මයේ ඇසෙන නමුත් කටහඬ ඇසෙන නමුත් සුරුලක් දකින්ට නැ ඒ වගේම උන්වහන්සේගේ උඩුකය පෙනෙන අන්දමින් යටිකය නොපෙනෙන අන්දමින් ධම් දේශනා. යටිකය පෙනෙන අන්දමින් උඩුකය නොපෙනෙන අන්දමනුත් ධම් දේශනා. මේ අන්දමෙන් විවිධාකාරයෙන් විචිත්‍රාකාරයෙන් ප්‍රාතිහාර පාමින් උන්වහන්සේ ධර්ම දේශනා කරන් තිදුනේ. ඒතස්ස බ්‍රාහ්මණ කාලෝ ඒතස්ස බ්‍රාහ්මණ කාලෝ යන්තම් බ්‍රාහ්මණ බ්‍රහ්ම ලෝකේ තිතෝ සාස්ත්‍රී ලෝක ධාතුන් සරේන විඤ්ඤාපෙය්‍යාසේ දැන් තමයි මහන සුදුසුම වෙලාව මේ තමයි හොඳම වෙලාව මේ බ්‍රහ්මයා ඇතුළු කොටගත් සියලු දෙනාටම සාස්ත්‍රී ලෝක ධාතුන් මේ සහස්‍රී ලෝක ධාතු සරේන කියන්නේ වචනේ හඬින් තමන්ගේ හඬින් පතරවා ලීමට විසිරවා ලීමට හොඳම අවස්ථාව මේ. මේදී බ්‍රාහ්මණ නමින් සදහන් වන්නේ කිම? භික්ෂුන් වහන්සේ අමතනට භාවිතාවී තිබෙන තව වචනයක් තමයි බ්‍රාහ්මණ. ඒ බ්‍රාහ්මණ කියන්නේ විවහාරේ පවතින ඒ බ්‍රාහ්මණ කියන සාමාන්‍ය අර්ථය ඔස්සේ නෙවෙයි. සියලු පව් බැහැර කරපු නිසා බ්‍රාහ්මණ වෙනවා. පාපයන්ගෙන් මිදුණු නිසායි බ්‍රාහ්මණ වන්නේ. පින්වත්නි කොහොම නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඔස්සේ උන්වහන්සේ සහස්ත්‍රී ලෝක ධාතුව පුරාම පැතිරෙන අන්දමේ තමන්ගේ වචනේ පිට කරාන් තිබුණා. අනුශාසනා කරාන් තිබුණා. කොහොමද උන්වහන්සේ මේ අනුශාසනාව කරන්නේ? මුලින් මා සදහන් කළ මාත්‍රිකා ගාථා දෙකයි දේශනා කරේ. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය. දුනාත මච්චනෝ සේනං නලාගාරං වකුංජලෝ. ආරබත කුසල් වැඩිම ආරම්භව. නික්කමත ඒ සඳහා යොමු වව් නික්මෙමි. යොන්ජත බුද්ධ ශාසනය බුදු ශාසනයේ සිත් තලවා වාසය කරා. දුනාත මච්චුනෝ සේනම් හරියට හස්ති රාජේ නලාගාරංග බටපඳුරක් කඩා සිඳිබිද දමන්නාසේ මාර් සේනාව සිඳිබිද දමන්ත ඒ පමණක් නෙවෙයි යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාත් සංසාරං දුක්ඛසන්තං කරිස්සති යම් කෙනෙක් මේ ධර්ම විනය ඔස්සේ අප්‍රමාදව ධර්ම විනයට අනු කටයුතු කරනවා නම් යෙදෙනවා නම් ජාත් ජරා ව්‍යාධි මරණාදී සීල දුක්ඛ දෝමනස්යන් දුරු කිරීමෙන් දුක් කෙලවර පත් කරනව නැත්නම් නිවන් සුව අවබෝධ කර ගන්නවා. සෞකලෙස් නැසා උතුම් වූ ශාන්තිට සැපතට පත්වන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ගාථා දෙක තමයි උන්වහන්සේ සිංහනාද විලාසයෙන් දේශනා කරන් තිබුණේ. මෙසේ අනුශාසනාව සිදුකොට බුදුරජාණන් වහන්සේ අභිභූ භික්ෂුන් වහන්සේ බඹලොවෙන් චුත වෙලා නික්මෙලා නැවත අරුණවතී රාජධානියට වැඩම කරන් තිබුණා. අරුණවතී රාජධානියේ තම ආරාමයට වැඩම කොට අවස්ථාවේ භික්ෂංගන අමතමින් බුදුරජාණන් වහන්සේ විමසන් සිදුන කුමක්ද? මහණෙනි නුඹ සෑම දිනාම බඹලොව සිට වදාළ මේ අභිභූ භික්ෂුන් වහන්සේගේ අනුශාසනාව ඇසුවද ප්‍රශ්න කරන් තිබුණා. එවිට මේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ කිම? "ඒවං කෝ මයං බන්තේ අස්සුම්හ" එසේය ස්වාමිනී. අපි හැමදෙනාම ඒ ඒ ධර්මයේ ඇසුවා. ඒ හොඳින් ඇසුවා අපි හැමදෙනාම. කොහොමද ඇසුවේ? මුලින් සඳහන් කළ ගාථා දෙකම උන්වහන්සේලාගේ මුවින් පිටවන් තිබුණා. මෙන්න මේ ගාථායි අපි ඇසුවේ. මේ අනුශාසනාවයි අපි ශ්‍රවණය කරන් තිබුණේ. බඹලොවදී දෙසූ දේශනාව මනුලොව සිටි මේ භික්ෂුන් වහන්සේලා හරියට ළඟ ඉඳගෙන ඇසුවාseම මනමින් ශ්‍රවණය කරන්ති දුනා. එවිට ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ සාදු සාදු භික්කවේ සාදු කෝ තුම්මේ භික්කවේ අසුත්ත හොඳයි හොඳයි මහණෙනි නුඹ සමදනා හොඳින් දේශනාව අසල තියෙනවා උන්වහන්සේ සතුට ප්‍රකාශ කරන්න තිබුණා මේ තමයි අරුණවතී සූත්‍රයේ සඳහන් වෙන පින්වත්නි කරුණු දැන් මේ ඔස්සේ අපගේ සිත යොමු කරන්ත වන අභිභූ භික්ෂුන් වහන්සේගේ දේශනාව කෙනම් වූ දුරකට පැතිරෙන්න දුනාද කියන බව සහස්සී ලෝක ධාතුව කරාම යොමු වන්ට දුනා මේ ලෝක ධාතු පිළිබඳව සමාත මේ බණාසන පිරිසක් මීට කලිනුත් අහලා ඇති. අනන්ත පරිමාණ ලෝක ධාත් තිබෙන බව බුදුදහම් සඳහන්ව පවතිනවා. මේ අරණවතී සූත්‍ර දේශනාවත් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙන චූලනිකා සූත්‍ර දේශනාව. චූලනිකා සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා විවිධ චක්‍රවාට ලෝක ධාතු පිළිබඳව ඒ වගේම ශ්‍රාවක භික්ෂුන් වහන්සේ නමක් නම් කොච්චර දුරට මේ හඬ පැතිරෙන්න දේශනා කරන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ නමකට කොහොමද කොපමණ දුරක් හඬ පැතිරෙන අන්දමින් දේශනා කරන්න පුළුවන්ද චෝලනිකා සූත්‍රය දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ චක්‍රවාට පිළිබඳ කරපු දේශනාවක් අසන්ත ලැබීම නිසා අනද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කරන් තිබුණා ස්වාමිනී සිකීනම් බුදුරජාණන් වහන්සේගේ අභිභූනම් ශ්‍රාවකයාණන් වහන්සේ බමලෝට වැඩමකොට සහස්‍රී ලෝක ධාතුවට ඒ කියන්නේ ලෝක ධාතු දහසකට ඇසෙන පරිද්දෙන් දේශනාවක් සිදු කරාන් තිබුණා කියන කාරණේ වහන්සේ අපට දේශනා කළා මතකයි. මට තිබෙන ප්‍රශ්නේ මේකයි ස්වාමිනි ශ්‍රාවකයෙකුට එසේ පුළුවන්කමක් තිබේ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කතරම්නම් ලෝක ධාතුකට ඇසෙනසේ දේශනා කරන්නට පුළුවන්ද? මෙකී ප්‍රශ්නයයි විමසන්තිදුනේ. ඒට බුදුරජාණන් වහන්සේ වදාළ කිම ආනන්ද ඒ අභිභූනම් භික්ෂුවගේ දේශනාව ප්‍රදේශ ඥානයේ ඇති ශ්‍රාවකයෙකුට දේශනා කරන්න පුළුවන් ප්‍රමාණයක්. ප්‍රදේශ ඥානයේ ඇති ශ්‍රාවකයෙකුටයි ඒ අන්දමින් චූලනිකා ලෝක ධාතු වලට ඇසෙන්ට බණ දේශනාවක් කළ හැකි වන්න. තථාගත බුදුරජාණන් වහන්සේලා අප්‍රමේය ඥානෙන් යුක්තයි. ප්‍රදේශ ඥානට වඩා සුවිශේෂයි අප්‍රමේය ඥානය. එසේ දේශනා කොට උන්වහන්සේ නිහඬ වුණා, නිස්සබ්ද වුණා. ඒ විට අනදහාම්දන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නිහඬියාව නැති කරමින් පුන පුනා පුන පුනා නැවත නැවතත් කරුණ විමසාන් පෙදුනේ කිම බුදුරජාණන් වහන්සේ බුදුතුමන් වහන්සේ නමකට කතරම් දුරට ඒ දේශනාව කරන්න පුළුවන්ද? ඒ ඥාන බලය කොපමණද? විවිධ අන්දමින් ඇවටිලි කිරීම නිසා උන්වහන්සේ අන්තිමට ලෝක ධාතු පිළිබඳවත් දේශනා ක්‍රාන්ති යමු වුණා. වැඩි මනාපයක් දක්වන්ටි බුදුහාමුදුරු මේ බාහිර විශ්වයේ පිළිබඳ චක්‍රවාට පිළිබඳව කරුණ දේශනා ක්‍රාන්ත නොවේ. ඒට හේතුව නම් කිම? සාරාසක කප්සුවාසක් පිරුන්දම් පුරලා උත්තරීතර බුද්ධත්වයට පත්වන බුදුතුමන් වහන්සේ නමගේ එකම අභිලාෂ එකම පැතුම නම් කිම අනේක විද දුක් විඳමින් සසර සරණා සත්‍යාත ශාන්තිය සනසුමක් ගැලවීමක් මිදීමක් විමුක්තියක් තිබෙන බව පෙන්වා දීම පිණිසයි සසර දුක් නිමා කොට සැබෑ විමුක්තිය කරා සත්‍යය යොමු කරන්නේ අවශ්‍ය ධර්ම මාර්ග පැහැදිලි කිරීමයි උන්වහන්සේගේ මුඛ්‍යතම බලාපොරොත්තු අපේක්ෂාවන් ඒ නිසා බාහිර ලෝකයේ දිගපළල මීටර ගාණෙන් අඟල් ගාණෙන් මැන දක්වන්ට නම් නොවේ සත්‍ය පුජ්‍යලයා කියන්නේ එකාත්කින් ලෝක හේතුඵල සම්බන්තා ඔස්සේ සකස් වූ හැදූ වැඩූ නිර්මාණු යමක් වේද ඒ සෑම දෙයකම තියෙන නමක් තමයි ලෝක. බාහිර විශ්වේ වේවා. සත්‍යානමිති මේ ලෝකේ වේවා. සෑම දෙයකම ස්වභාවය නම් කිම? ඇතිවීමත් වෙනස් වෙමින් පැවතීමත් විනාශ වීමත්. ඒ වගේම අනිත්‍යතාවට වෙනස් වීමට විකාරත්වයටපත් වීම. ඒ නිසාම විනාශයටපත් වීම. ඒ නිසාම දුක සන්තාප ඇතිවීම මේ තමයි ලෝක නමින් හඳුන්වන සංස්කාර ලෝකයේ ස්වභාවය මේ සැබෑ ලෝකේ නැත්තම් සත්‍ය පුජ්‍යලා නැමිති ලෝකේ ඇතිතතු ඇතිසැටි යමෙක් පසක් කර ගන්නට ඉදී නම් ඕට නිවන් සුව පසක් කර ගැනීමට අපහසුාවක් නැහැ. නිවන ඇත්තේ ඈතක නැවි මෑතකයි තමන්ගේම ජීවිතය නැමැති ලෝකේ ඇතිතතු ඇති සැටියෙන් සම්‍යක් ඥාණයෙන් තම නුවණින් අවබෝධ කරගන්න කෙනෙකුට ඒ නිවන් නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ තමයි බුදුහාමුදුර වදාළ දේශනය කොහොම නමුත් අනදහාම්දුන් වහන්සේගේ ඇවිටිලි කිරීම නිසා උන්වහන්සේ බාහිර විශ්වය සම්බන්ධනොත් කරුණ දේශනා කරන් තිබුණා. ඒ ඔස්සේ බලනකොට අනදහාම්දුරු අමතා වදාළේ ආනන්දය සඳහිරු දෙදෙන ආලෝකයේ පතුරවන යම් දුරක් වේද ඒ ප්‍රමාණය තමයි සක්වලක් කියලා කියන්නේ චක්‍රවාටයක්. එබඳු දහසක් සහස්‍රදා ලෝක ධාතු නමින් හඳුන්වනවා. මේ සහස්සදා ලෝක ධාතු වෙහි එනම් චක්‍රවාට සක්වලවල් වල එකී සක්වලවල් දහසක් ඒ සක්වලවල් දහසෙම සඳ 10 දහසක් තියෙනවා හිරු දහසක් තියෙනවා සිනේරු පර්වත දහසක් තියෙනවා ජම්බුදීප දහසක් තියෙනවා උතුරු කුරු දිවයින් දහසයි මහා සාගර දහසයි සිව් මහා රජවරු දහසයි චාතුරු මහා රාජකාදී දිව්‍ය ලෝක හයවර දහස දහස බැගින් තියෙනවා බ්‍රහ්ම ලෝකත් දහසක් තියෙනවා මේ අන්දමින් ආනන්ද සහස්සී චූලනිකා ලෝක ධාතුව සමන්විතයි මේ කියන ලෝක ධාතු පිළිබඳව ශ්‍රාවකයාණන්ට දකින්න පුළුවනි හඬ පතිරෙන අන්දමින් දේශනා කරන්ට පුළුවනි. තව විදියකින් කියවතොත් ශ්‍රාවකිනේට විශේෂ වන ප්‍රදේශයයි මේ. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ නමකට කතරම්නම් දුරක් තමන් වහන්සේගේ දේශනය පැතිරෙන අන්දමින් 260ද කියන බවත් දේශනා කරන් තිබුණා. මෙබඳු සහස්‍රී චූලනිකා ලෝක ධාතු දහසක් දිසහස්සේ මජ්ජනික මජ්ජමිකා ලෝක ධාතු නමින් හඳුන්වනවා. දිසහස්සේ මජ්ජමිකා මේ කියන ලෝක ධාතුන් ශ්‍රාවකයන්ට විශේෂ වන්නේ නැහැ. අවිශයයි. සරවක්නි බුදුරජාණන් වහන්සේ නමක තමයි විශේෂවන්නේ. ඒ කියන්නේ සරවක්නි බුදුරජාණන් වහන්සේ නමක තමයි ඒ කියන මජ්ක්‍ධිමිකා ලෝක ධාතු සියල්ලෙහි පැතිරෙන අන්දමින් තම හඬ පතුරවාලිය හැක්කේ දේශනා කළ හැක්කේ මෙපමණ තන්නේ තථාගතයෝ බුදුරජාණන් වහන්සේලා අඳුර නසා ශරීරා ලෝකය දක්වා තම දේශනා පවත්වන බුදුරජාණන් වහන්සේගේ ජාති ශේස්ත්‍රයයි මේ බුදු උතුමන් වහන්සේලාට අයත් වන ජාති ශේස්ත්‍රය නමින් මේ කියන ලෝක ධාතු හඳුන්වනවා බෝසතුන් වහන්සේ පච්චම භවයේ මෞකුස පිළිසිඳ ගන්නා විටත් මව් කුසෙන් බිහි වෙනකොටත් අබිනිෂ්ක්‍රමණය කරනකොටත් උතුම් බුදු බවට පත් වෙනකොට පළම ධම් දසුන් පවත්වනකොට ආයු සංස්කාරයේ අත්හරිනකොට පිරිනිවනටපත් වෙනකොට මේ සදහන් කරපු ලෝක ධාතු කම්පිත ප්‍රකම්පිත බවට පත්වන් තිදුනා මේ සදහන් කලේ ජාතික්ෂේම කියන ලෝක ධාතු. ආනන්දය දිසහස්සී මජ්ක්‍ධිමිකා ලෝක ධාතු කියලා තවත් ලෝක ධාතුවක් තියෙනවා. මේ ලෝක ධාතුවේ දහසක් තිසස්සී තිසහස්සී මහා සහස්සී ලෝක ධාතු කියලා හඳුන්වනවා. දිසහස්සේ මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් තිසහස්සේ මහා සහස්සේ ලෝක ධාතු නමින් හඳුන්වනවා. කෝටි ලක්ෂයක් චක්‍රවාටයන් මෙහි ඇතුළත් පවතිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කැමැතිනම් මෙපමණ චක්‍රවාටයන්හි පැතිරෙන අන්දමින් තමන්ගේ ශරීරා ලෝකයේ පතුරවාලන්ට පුළුවනි. තම දේශනය පතුරවන්ට පුළුවනි. මේ බුදුරජාණන් වහන්සේගේ ආනක්ෂේත්‍රයයි. අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේ ආටානාට සූත දේශනය කරනකොට ඉසිගිලි සූත්‍රය, ගජග්ග සූත්‍රය, කන්ද සූත්‍රය, මෝර සූත්‍රය මේ ආදී සූත දේශනා පවත්වනකොට උන්වහන්සේගේ මේ දේශනාව මේ කියන චක්‍රවාටයන් විසෙන සියලු සත්‍යයන්ට අහන්ත ලැබුණා. පින්වත්නි මෙමගින් පැහැදිලි වන්නේ කිම? එක සඳකින් හා හිරුගෙන් ආලෝකවත් වන ඒ ආලෝක පැතිරෙන ප්‍රමාණය තමයි චක්‍රවාටයක් බවට පත්වන්නේ. එබඳු චක්‍රවාට දහසක් සහස්සේ චූලනිකා ලෝක ධාතු නමින් හඳුන්වනවා. සහස්සේ චූලනිකා ලෝක ධාතු දහසක් එනම් චක්‍රවාට දසලක්ෂයක් දිසහස්සේ මජ්ක්‍ධිමිකා ලෝක ධාතු නමින් හඳුන්වනවා. දිසහස්සේ මජ්ක්‍ධිමිකා ලෝක ධාතු දහසක් එනම් චක්‍රවාට 100ක් 100ක් කෝටියක්. තිසහස්සේ මහා සහස්සේ ලෝක ධාතු නමින් හඳුන්වනවා. අර ශ්‍රාවකයන්ට තිබෙන ශක්තියට වඩා බුදුරජාණන් වහන්සේ තුළ තිබෙනවා මේ කියන තිසහස්සේ මහා ශාස්ත්‍රී ලෝක ධාතුන් කරා තමන් වහන්සේගේ ආලෝකය පතුරවන්න තම දේශනා හඬ පතුරවාලීමට හැකියාව ලැබෙනවා පින්වත්නි මේ තමයි ලෝක ධාතු පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක පිරිස අතර තිබෙන වෙනසත් ශ්‍රාවකයන් වහන්සේලාට සමස්ත චක්‍රවාටයන්ගේ පැතිරෙන අන්දමින් දේශනා කරන්ට බෑ. හඬ පතුරවන්ට බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සියලුම චක්‍රවාටයන් හි පැතිරෙන අන්දමින් දේශනා කරන්නට පුළුවන්කම ලැබෙන බව. ඒ තමයි ශ්‍රාවකයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර තිබෙන වෙනස. පින්වත්නි දැන් ඔබේ ඔබේ අවධානය යොමු කරන්න කැමැති අභිභූ භික්ෂුන් වහන්සේ බඹලොව සිට චූලනිකා ලෝක ධාතුන් පැතිරෙන අන්දමින් දේශනා කරපේ ගාථාතික පිළිබඳව මේ ගාථා දෙක තවත් නොඑක් තන්හි සඳහන් වෙන සූත්‍රයන් වල අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා තුලත් ඇතුළත් වෙනවා එයින් අදහස් කරන්නේ කිම? සිකී බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධර්මයක් සියලු බුදු උතුමන් වහන්සේලාගේ ධර්මය වෙනසක් දකින්න බෑ කියන එකයි. ධර්මයේ සත්‍යතාවය එලෙසමයි වෙනසක් දකින්න බෑ. කොහොම නමුත් සියලුම බුදු උතුමන් වහන්සේලාගේ අනුශාසනාවක් තමයි මේ අභිභෝ භික්ෂුන් වහන්සේ මා හඬින් දේශනා ක්‍රාන්ති දුනි. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය පින්වත්නි ආරබත නික්කමත නම් කුසල් කිරීමට බණ භාවනා කිරීමට යහපතේ යෙදීමට තමන් සිත්තේ අදිස්ථානයක් ඇති කරගත යුතු තියෙනවා ඒකයි අරබව් කියලා කිව්වේ ඒ වගේම ඒ සඳහා යෙදෙන්න ඕන. ප්‍රායෝගිකව යෙදෙන්න ඕන. කොමකද යෙදෙන්න ඕන යුඤ්ජත බුද්ධ ශාසනය. මෙතන බුද්ධ ශාසනය නමින් හඳුන්වන්නේ කිම? සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීමට දියුණු කිරීමට වහවහා යෙදිය යුතුයි කියන බවයි මෙයින් දේශනා කරන්න තිබුණේ. සිත් තලවා වාසය කරන්න. සීලේ පිහිටා සීල ආරක්ෂා කරමින් කටයුතු කරන්න. සමාධිත දියුණු කරන්න. ප්‍රඥාව දියුණු කරන්න. මේ තමයි ත්‍රිශික්ෂාව. නික්මත යුඤ්ජත බුද්ධ ශාසන. දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජර. පර්වතයක් වන් හස්තු රාජිකුත බට පඳුරක් දුටුවහම ඉතා සුළු දෙයක් එය සිඳිබිද දැමීම පයින් පෑගුවොතින් බිඳ දබන්ට පුළුවන් ලොකු කාර්යයක් නෙවේ කෙලස්තාවන වීරෙන් සමන්විත වූ කෙනෙකුටත් භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා කවුරු වේවා කෙලස්තාවන වීරෙන් සමන්විත අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා දියුණු කරන කෙනෙකුට මාර් සේනාව සිදුබිද දමන්නට පුළුවන්. දුනාත මච්චුනෝ සේනා මාර් සේනා. මාර් සේනා කියන්නේ කිම? එකාතකින් මාර් කියන්නේ කෙලෙස් වලට කියන නමයි. මාර මාර කියනකොට ක්ලේශ මාර, මච්චු මාර, අபிසංකාර මාර මේ අන්තිමින් මාර්ග ශ්‍රේණාගෙන සදාන් වෙනවා. సంతානේ ඇතිවෙන ක්ලේශ ධර්මිය ප්‍රධාන වශයෙන් මාර්ගය. පංච මාරී අභිවිජිත දිනු. බුදුරජාණන් වහන්සේට දින කියන්නේ කිමයි? පස්මරුන් ජයග්‍රහණය කරපු නිසායි. එසේනම් කෙලෙස් තවන වීරයෙන් කටයුතු ආරම්භ කරලා ත්‍රිශික්ෂාවන් ප්‍රගුණ කොට සව් කෙලෙස් නසා උතුම් නිවන් සුව පසක් කර ගන්නට වෙරදරන්ත කියන එකයි මේන් අදහස් කරන් තිබුණේ. සමහර විට අපට වර්තමාන පේනවා යම් යම් දෙනා ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය කියන වචනේ වරදවාගෙන තියෙනවා. සමහර විට ලෞකික අපේක්ෂාවන් සඵල කර ගැනීම පිණිසත් ලොකු බැනරවල මේ පාටේ ගසාගෙන යන පිරිත් දකින්න පුළුවනි. මේ ධර්මාර්ථය නොගෙන මතු පිට තිබෙන සරල අර්ථයේ පමණ සැලකිල්ලට ගත්ත නිසායි. එවන් අන්දමේ කටයුතු කරන ලබන එසේ වීම නොහොබි. ඊට දෙවෙනි ගාථාවෙන් දේශනා කළේ කිම? යෝ ඉමස්මින් ධම්ම විනේ. අප්පමත්තෝ විහෙසති. යමෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදීව යෙදෙනවා නම් කටයුතු කරනවා නම් ධම්ම විනය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි විනයයි මෙතන අභිධර්මය ගැන සඳහන් වන්නේ නැහැ විනය නමෙන් ශික්ෂා කාමීත්‍ය හික්මීමට සංවර බවට උපකාරවත් වන දේ ශික්ෂාපද ශික්කිත බව ධර්මයේ නමින් බුදුන් රජාණන් වහන්සේ වදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නිමනට යන මඟ හෙලිපෙහෙලි කරන ඒ උතුම් ධර්ම පිටක වශයෙන් ගත්තොත් සූත්‍ර පිටකය විනය පිටකය විනය තුලින් සංවර බව හික්මීමක් සූත්‍ර පිටකයේ අධ්‍යයනය කිරීමෙන් ධර්මාභෝධයක් ඇති කර ගන්නට පුළුවන්. යමෙක් මේ ධර්ම විනයට අනුව කටයුතු කරයි නම් පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ජාති සංසාරං මේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් උපදෙමින් සසර සරණ සත්‍යයට එින් මිදීමක් ලබා උතුම් නිවන් සුව පසක් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. එසේනම් සියලු බුදුතුමන් වහන්සේලා අනුමත කළ දේශනා කළ ගාථා දෙකක් පදනම් කොටගෙනයි මේ මොහොතේ ඔබට මේ දේශනාව සිදු කළේ අනන්ත පරිමාණ චක්‍රවාට පිළිබඳ වර්තමානයේ විද්‍යාඥයන්ගේ හැසට හසු නොවන නමුත් තාම විද්‍යාව දිලිඳුයි සොය සොයා යනවා කවදා නමුත් මේ බුදු වදන සත්‍යවන්ත ඒ අයට පුළුවන්කම ලැබෙනවා. මේට වඩා දෙසම දික් කරන්නේ නැහැ. ධර්මාබෝධයේ තුලින් සම්දනාතම ජීවිතාවබෝධයත් උතුම් නිවන් සුව පසක් කර ගැනීමටත් මේ පින සතක් සාන්තියක් වේවා දෙමු එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං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 කොළඹ ගම්පහ දිදිසාවි ප්‍රධාන සංගනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර රාජකීය පඬිත මහාචාර්ය අතිපූජ්‍ය පිටිගල විජිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු මෙම ධර්ම දේශනාවේ සංයුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 01